මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගුවන් විදුලියට ලියන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න වනස්පති වෘක්ෂයන්ගින් හා නන්විධ පරිවාර වෘක්ෂ සමූහයාගින්ද ලියගොමු හා ලිය මඬුළු වලින්ද සිහිල් ශ්‍රවණින්ද විස්තීර්ණ වූ මුවන් පැලැස්ස අතිශෝභමාන සුදුවැලි තලා සහිත සුවදායක ගම්වරයක් විය. එසේ වුවත් මෑත භාගයේ පැන නැගුණු රෞද්‍ර කාලගුණ විපර්යාසයක් සමග මෙහි පැවති අලංකාර පැන් පොකුණු ලිං පිහිලිවලට පළමුව කනකොක හැඳීය. තද පෑයිල්ල සමග ඒ සියලු තැන්වල ජලය සිඳී ගියේය. වැව් අමුණු පාළු විය. සියලු ගොවිතැන්පත් විනාශ වී යාමත් සමග ගමේ වසංගත ලෙඩ රෝග තත්ත්වයක්ද පැන නැගුණි. ගමේ නොහොඳ නෝක්කාඩු අරගල බාරහාර වැඩි විය. කිසි දෙයකින් පළක් නොවුණු ජනයා සත් දවසක් බෝධි පූජා පවත්වා බෝමැඩ පිළිම වහන්සේ නැවීමෙන් පසු ප්‍රාතිහාරයක් බඳු මහා වැස්සක් ලබාගත් පුවත මෙතෙන් පටන් ආරච්චිල ආරච්චිල බණ්ඩාරේ බණ්ඩාරේ ලොකු මැනිකේ ඉස්සරහා දොරත් ඇර මැනිකේවත් ආරච්චිලවත් පේන්න නැහැ ආයේ කොල්ලටවත් කතා කරලා බලන්න. බණ්ඩාරේ බණ්ඩාරේ කවුද කවුද මේ ආ මේ වෙඩික්කාරයානේ ආ උඹ මේ දවස් ගානක ඉන්නේ මන් දැක්කේ පල්ලේ බැද්දේ ගොහින් හිටියා ආ හැබැයිද මම මේ සකහනියක් මාවේ කාරණාවක් මතක් කරලා හ්ම් මොකද්ද මොකද්ද මේ හදිසි කාරණාව? අන්න අර හුළුගගේ පල්ලමේ දෙපැත්තේ උරු කපලා වලවල් හාරලා ඈ ඒ උරු පතු ගහලා කඩා වැටිලා. කවුද කවුද ඒ අනවසර වැඩ කරන්නේ? කවුද? ඈ ගඟ පහල පළාතේ උ බොන්ට නාන්ට වතුර නැහැ කියලා ඕ ගඟේ උරු කපලා ලිං හාරන. දෙඩිකාරයෝ ඕක මට කනින් කොනින් ආරංචි ආවා ඈ නමුත් මං ඒවා එච්චර ගණන් ගත්තේ නෑ බලාපම් පායන පෑවිල්ල <laughs> අපච්චි දැන් දවසක්ද දෙකක්ද ඇත්තම කියනවා නම් මිනිසු කියන කතාවත් හරි බං බොන්ට වතුර නෑ කියන එකද ඔව් ඔව් දැන් මේ අපේ නිදෙත් වතුර නෑ බලාපංකෝ මොනතරම් ලොකු නියඟක් ආවත් කවර කාලෙකවත් මේ අපේ කුඹුක් ගහේ ළිඳ හිඳුනේ නෑනේ. ඕ මෙදා පාර අන්න ඒකත් හිඳිලා. අපේ ළිඳට එහෙම වුණා නම් ගමේ පලාතේ අනික් ළින් ගැන කියන්න දෙයක් නෑනේ. බොන්ට නාන්ට වතුර නැති වෙනකොට මිනිස්සු ඔහොම වැඩ කරනවා. ඒ කාරණේ ඇත්ත වුණත් ආරච්චිල මහත්තයෝ. මීට පස්සේ තද වැස්සක් ආපු දාට මෙහා මායිමේ මගේ ඉඩම් කෑල්ල ඉවර වෙනවා. මේ මිනිස්සු කරන මෝඩ වැඩ හින්දා. එහෙම කිව්වට ඉතින් යූරු හැරිල්ල මට තහනම් කරන්න පුළුවන්ද? මිනිස්සුන්ට බොන්ට කියන්න වතුර නැත්තම් ඈ කොහෙන් හරි දෙන්න වෙනවනේ. <laughs> ඒ වුණාට ඉතින් මේකේ ප්‍රධානියා කවුද කියලා තමුන් නැහැ දන්නවනම් ඔහොම කියන එකක් නෑ. හා. කියාපම් බලන්න. කියාපම් කවුද ප්‍රධානියා? කවුද? කවුරුත් නෙවෙයි. නේද? තමුන් නැහැගේ හතුරු. කවුද කවුද බෝල මය හතුරු? ඈ? <laughs> එගොඩ වලව්වේ කෝරා. අර මල් බාලයා අන්න ඌ උක්කුමැණික. තව උඩු දුම්බරේ මොනවා මොනවා මොනවා පිළික්කාරයා බෝය කියන්නේ ඇත්තක් නම් මේක මහා කුමන්ත්‍රණයක් මහා කුමන්ත්‍රණයක් මේ සේරම උම් මගේම ජම්ම වෛරක්කාරයෝ මම ලේසියෙන් අරින්නේ නෑ මේ වැඩේ පිළික්කාරයා දේශයෙන් අරින්නේ මම මේ. ඒකනේ ඒකනේ ආරච්චිල මහත්තයෝ මම මේ තකහණියක්ම ඇවිල්ලා තමුන් හැට කිව්වේ. මහේජන්ත උන්නාන්සේගේ බලතල යටතේ මම වහාම ආවව මම වහාම ගම් යුරේ වලවල් හැරිල්ල ලින් කැපිල්ල සම්පූර්ණයෙන් තහනම් කරනවා. ඔන්න බලපන්. නියගේ නෙවෙයි මොන හෙනයක් ගැහුවත් උන්දලා ආයේ ලිං කපල හමාරයි ගාන් යෝවේ <laughs> මේ ආරච්චිල ඕකුන්ට ලේසියෙන් හරින්නේ නැහැ මං අහව් අහව් හෙට හෙට ඉඳලා හුළුගඟේ පහළ මායිමේ ලිං කැපීම විතරක් නෙවෙයි හක්කලං කිරීම ගැවසීම සම්පූර්ණයෙන් තහනම් කරලා මම දානවා මහේජන්ත උන්නාංශගේ නොතිසි එකක් ලොකුවට හ්ම් ඉවරයිනේ වැඩේ ඉවරයිනේ. <laughs> ආ ඉවරයෝ. තමුන්නාන්සෙරින් නේතිර කුලාසි පණවන්ට බලතා තියෙනවනේ. මගේ හතුරන්ට මගෙන් නම් කිසි සමාවක් නෑ නෑ නෑමයි. <laughs> නන්දෝර ඉස්ලාම් අල්බාලේලා ඔය දඟලන්නේ ආයෙමත් වතාවක් දඬු කඳේ ළඟින්ටයි. <laughs> බණ්ඩාරයට කියලා ලියලා මම මේ නෝටිස් දැන්වීම ගම් යවුරේ කුඹුක් ගහේ උලට වෙන්න කාටවත් පේන්නම අලවන්නා. ආන්න හරි හැබැයි පුතෝ අතින් අල්ලන්ට බැරි තරම් උහකින් ඔන්න අලවන්ට වෙය. <laughs> නැත්තම් ඉරලා බීසි කරන්ටත් පුළුවන් යෝ කොහොමද? කොහෙද මාත් එක්ක? මම බලාගන්නම්කො ඒවා. මණිකේ මණිකේ කොහෙ ගිහිල්ලාද මන්ද මණිකේ? ආ හැබෑට මොකද මොකද මේ කලබලේ? ලොකු මැනිකේ මේ නියං කාලේ වතුර නැහැ කියලා ගඟ දෙපැත්තේ ඌරු කපලා මිනිස්සු ලිංහාරලා. <laughs> ලිංහාරලා වතුර ගන්නවා. ගඟට යාබද ඉඩම් ටිකත් කම්මුතු. ගං ඉල්ලුත් කම්මුතුයි. <laughs> ඇරත් ඉතින් මේ විනාශේ කරන්නේත් කෝරාලලා අපේ හතුරෝ. ඒ රාජද්‍රෝහි වැඩේ වහාම තහනම් කරන්නයි මේ කලබලේ. මේ යස පාඩමක් උගන්වන්නට ඕනේ. කෝරාලගේ උද්දච්චකම දෙපිටින්යන්ට. මේ ගම්වල ඉන්න මෝඩයෝ ටික අල්ලගෙන වැරදි වැඩ කරන්නේ ඔන්න ඔය අසමජ්ජාති මිනිස්සු. දැන් බණ්ඩාරේ ආපු ගමන් මම තහනම් දැන්වීම් කොලයක් ලොකුවට ලියලා උඹට එවනවා තේරුණාද? ඒක දෙන්නම එකතු වෙලා ගම් යුරේ ඔය කුඹුක් ගහේ උඩින්මාලවන්ට ඕනේ. ඈ කාටත් පේන්න. හොඳයි ආරච්චිල මහත්තයා. හ්ම්. එහෙනම් මං දැන් යන්නම්. ආ හොඳයි. ඔලේ ලියලා ඉක්මනට එවන්න. හ්ම්. කොරාලයට උණ ගන්න මං ඒක අපූර්වට අලවන්නම්කෝ. හරියටම. හරියටම. එහෙම තමයි. එහෙම තමයි. ඒක හොඳයි. එහෙම තමයි. ආ මේ ඔය නාලාසන එක උදළු ගෙනාවද? උදළු ගෙනාවලා ගෙනෙල්ලා. මේ අපූර්වට වතුර තියෙන ගංගුර ආරපල්ලා. මේ රාලාමිට පිස්සුද මන් දන්නේ අර අර අපූර්වට මේ මේ තියෙන එක මොනවද මේ හරන්නේ මහජේ ජන්තර මුන්නන්දර මේ දැන්නීමක් ගහලා තියෙන්නේ. ඈ බොරුදයි. නෑ ඇත්ත ගිහිල්ලා බලාපල්ලකෝ. ඈ දැන් මේ නියඟුඩක් කරකුට්ටම් වෙච්ච මේ බැව් හැරුවම වැඩක් කියනවද? ඈ මොනවද ඔය කියන්නේ? හාරවල්ල හාරවල්ල කමක් නෑ. මේ ඔය ඔය උදර්තලේ මහැර ගෙනල්ලා මහැර ගෙනල්ලා මණ්ඩිරාලේ මේ දැන් මේ නියගෙන් අපේ හේන් කුඹුරු මුලින්ම විනාශයි. ඊළඟට විනාශ වෙන්නේ අපි. ඈ ඇයි බන් නාන්ට බොන්ට වතුර නැති වෙනකොට ඈ මොකද්ද මේ කරන්නේ? අර කෝරාලකාරයා මේ තමන්ගේ බල පුළුවන්කාරකමට අක්කර පහක මිනිස් වගා කරලා ආ ඒක තමයි මේක තමයි ආ ගඟේ වතුර ටික මංගොල්ල ගෑවා සේරම වතුර මිනිස් වගාවට ගත්තා. දැන් මොකද? දුප්පත් මිනිස්සුන්ට බොණ්ඩ තිබිච්ච වතුර ටිකත් හිඳිලා ගියා ඕන්න. මහා තණ්හාකාර මිනිස්සු බං. මම මං හිතන්නේ මේ මේ මහ නියඟේ මේ දෙයියෝ කුපිත වෙලා දේව සාපේකින් මේ දේව කෝපෙකින් වෙන දෙයක් කියලා මං හිතන්නේ නැත්නම් ඉතින් මෙච්චර වින්න හියක් වෙන්න විදියක් නෑනේ ඔව් ඉතින් එහෙමත් වෙන්න පුළුවන් මේ මුවන් පැලැත්තේ මිනිස්සු දෙයියන් බුදුන් අදහන්නේ නෑනේ පහනක් පත්තු කරන්නේ නෑ ගුරුන් වැඩි හිටියන්ට ගරුසරුවක් නැහැ. ඉතින් හිතේ ඉරිසියාව මේ කොරෝද වැඩි. ඉතින් මෙහෙම වෙනකොට දෙයියෝ කෝප නොවීනි. ඈ නියගේ මාධ්‍යමට නියගේ මාධ්‍යමට අපේ ගෙදර දරුවෝ දෙන්නෙකුට ඔන්න දෙයියන්ගේ ලෙඩක් හැදිලා උණ විකාරෙන් කෑ ගහනවා. මේ මොනවා කියනවද හැම තැනම හැම තැනම. ඒ ඊයේ රමහේනේ ආ ලොක්කටත් උණ ගැහිලා තිබුණා. මං ගේ මේ ගෙවල් බත්තට ගිහිල්ලා ආවේ. ඈ අන්න උන්දටත් ඔය ලෙඩේම හැදිලා පෑයිල්ලයි බොන්ට වතුර නැතිකමයි ගොවිතැන් පාළුවයි බෙදා පාරණම් ඉතින් මේක දේව කෝපයක් තමයි ඉතින් ගමේ කවුරුත් කියන්නේ ඔන්න මේ ඔය ගංගිවුර මේ මේ ලී කැපිල්ල තහනම් කළාට නම් කවුරුත් ආරච්චිලට දොස් කියනවා ඈ එහෙම නමුත් ඉතින් මේ මණිකේ වෙදලාලා මේ ගමේ තව කට්ටියක එකතු වෙලා පත්තිනි දේවාලේ පෙරහැරක් කරන්නත් යනවලු. ඇහුණද? ඔව්. ඒක හොඳයි අදාද ඉතින් මොකද මේ වසන්තගත ලෙඩ රෝගත් යනවනේ. ඔව් ඉතින් පත්තිනි මේ නියන්ත බාරයක් වෙලා පඳුරු ගැට ගන්න ඕනේ යාතිකා කරන්න ඕනේ කහ වතුරේ ඉන්න ඕනේ කෝ ඉතින් මොකවත්ම නෑ නිතාම ඒක මේ හෙට කෙරෙනවා ඕ කපුහාමි ඇවිත් ගයක් ගානේ කියාගෙන ගියා මේ පත්තිනි දේවාලෙට හෙට උදැනක්ක එන්න කියලා හෙට හෙට ගෙම්මුරු දවසක් නේ උඹ කියනකම් මම මොකුත් දන්නේ නෑ මුරු තැම්බත් දෙයි යාතිකා කරයි ඒකනම් ඉතින් හැබැයි බොහොම හොඳයි. මේ මේ මේ වරද්දක් නැතුව ඔය දරුවෝත් අරගෙන මේ පත්තිනි දේවල් පැත්තේ එන්න. ආ තේරුණාද? අපි එන්න. ඉඩක් අරවන්න බැරි තරමට සෙනග කන්දරාවේ ඉඳී. ඒකනම් ඒක. වේලාසන ගියොත් නම් ඉතින් යාතිකාවක්වත් කරගන්න පුළුවන් වෙයි. අන්න ඒකනම් හොඳ ආකාරයක්. මම අපේ ගෙදර පැටියත් එක්ක එන්නම්කෝ. ආ වරෙල්ලා වරෙල්ලා හොඳයි හොඳයි එහෙනම් යමු. අපේ පූජවට්ටියක් තියන්න ඕන ඉස්සරහින්. කොහොමද ඒ වාරේ කරන්නද මන්දන්නේ? කපුවහත්යෝ යාතිකා කරගන්න නම් ටිකක් අමාරුයි වගේ මේක. මේ ඔය පොල් කඩාගෙන ඉන්න එපා. පොල් පොල් මේ ඉන්න. මේ කොහොමවත් මේ පූජවට්ටියක් ගන්නකො. අපිට යාතිකාවක් කරගන්න. මේ පූජාවට්ටි මෙහෙන් තියන්න. මෙන්න මෙන්න අපි පූජාවට්ටි ලියන්න නමත් එක්ක පඳුරුයි මේ පූජාවට්ටි පේලියට පේලියට ලියලා තියෙන ලියලා තියෙන මහත්තයා. ඕන පේලියට පේලියට තියන්න. ආ දැන් එහෙනම් කවුරු කවුරුත් හිතේ කාරණාවල් ප්‍රාර්ථනාවල් දිස්ස වෙන්න අදිස්ථාන කරගෙන පත්තිනි මෑණියන්ට පූජා බහරාර ඔප්පු කරන්න ශ්‍රී පත්තිනි ජනනී ආල්සියාහි මංගල මාතා දීර්ඝාලෝචන ශාන්ති මාතා දීර්ඝංගුලියේ ශ්‍රී භංගජ මාතා ආදුර රක්ෂිත පත්තිනි මාතා સારભદીવીય સુંદર માતા જ્ઞાન વિશારદ કીર્તિ માતા દાનાદિ શુભ સૌભાગ્ય માતા સત્સંગ રક્ષત પત્ની માતા પૂજા કરંભ નદ કોત કર બડમ કરનવા અનુરાલ મદ દીપિય દુરન વનિન વસનવા ගිරාතුර සෙබියුරු රන්තුඩු ලෙල දෙනවා තාරද දූමල්ලස්නට වැඩම කරනවා සලායි දිරඳ මණ්ඩලී දින්නේ දැතින් නිලා වර්ණනනික් දූඩු රන්දඹ ඉලතින් බලාමෙසක් වල දිවසින් බල්මයිලාන් බින්නුපන් මල්පත්තිනි මෙරඟ බලා පත්තිනෝනියන්ගේ සාදු සාදු සත්ති සත්ති ත්‍රී රස්තු පත්තිනී සත්ති සත්ති ත්‍රී රස්තු පත්තිනී සත්ති සත්ති ත්‍රී රස්තු පත්තිනී දෙමට මලෙන් ගිනි ගඳෙන් අයි කඳුලින් ජුලියෙන් බිනි බෙන්දුෙන් විහාරණින් සඳුවටින් නුගවත්යෙන් කඳුළු බොත්යෙන් එනයක් දෙතින් මෙලොවදත් වාරයක් පහළ වූයෙන් සත්පත් දින නමින්ද දොළොස් වාරයක් පහළ වූ බවින් දොළොස් පත් දින නමින්ද ප්‍රසිද්ධ වැඩ වාසය කරන්නා වූ ශ්‍රීමත් සිද්ධපත්නි දීයාංගනාවුන් වහන්සේ උනසන්නිපාතය වාදනයේ ප්‍රබල තරම්පායිතරුඩා බඩරුජා අදිදුක්ඛිතව සංගත රෝගාබාධ වලින් අතිදේදරු භාග්‍ය රත්නයට පත්ව සිටින්නා වූද මේ මුවන් බැලස ගම්මාසීන් විනයෙන් කරන්නා වූ මේ කන්නලව්ව ජීව සමනින් අසාදීවනි තිම්බලා වදාරාමේ දරුවන්ගේ සකල අභිමසාර්ථයන් අද මේ වෙලේ පටන්ම සිද්ද සාධනීය කර දී වදාරන සීක්මා ආයුබෝවේවා කලට වැසිවදීවා සස්ස සම්පත් වැඩේවා දේවෝ වස්සතු කාලේන තස්ස සම්පත්ති හේතු චාරීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ සියලු දෙනාම නුඹලාද අල්ලාගෙන තමන්ගේ බාරහාර පූජාවක් කියනම් මුරුදන් දානෙත් අරගෙනම යන්න පුළුවන් කොහමද වරෙල්ල මේ මේ මේ පැත්තෙන් මේ මේ පැත්තෙන් එන්න මේ අපි ලබන සතියේ ගෙම්මුර දවසට පත්තිනි මෑණියන්ගේ දේවාලේ මේ වගේම මේ පූජා පවත්වනවා මේ අවශ්‍ය හැට මේ බාරාර බුදු බංගු tempat කරන්න පුළුවන්. ආ වරෙල්ල බහැකලා රෙන්න. ආ එහෙමනම් අදට සමාප්තිය නේ. ආ ආ. දෙවන් සර්ණයි, දෙවන් සර්ණයි, දෙවන් සර්ණයි. කපු මහත්තයා දේවල් වල ටික නම් අපූර්වට කළා. පත්තිනි ආරාධනාව කන්න ලව්ව හැමදේම හොඳයි. හැමදේම හොඳයි. එහෙනම් අපි අපි ගෙවල් බද්දේ බලන්නේ පිටත් මේ නම්. අපි එන්නේ නේ. දැන් ඉතින් අද හෙටම වැස්ස වහිවි. ඒක කොහොමද හිටින්න බැරි රස්නේ මේ. එහෙනම් නැත්තම් වහින්න යෝනේ කල්වලට තින් බාර වෙන්නත් එපා නේද? නැත්තම් නැත්තම් ඒක හරි ඒක. වැඩි කෙරුණ හොඳට දැන් නන්දාරිස් නන්දාරිස් ගෙදර කවුද කවුද? හිං එතනා. හිං එතනා. ආ මේ බණ්ඩිරාලා අයියනෝ. අනේ කොනන්දෝරිස් නැද්ද ගෙදර? පොඩි ගමනක් ගියා. ආ කමන්නේ කමන්නේ ආපුවාම කාරණේ මතක් කරන්ටකෝ. දැන් අපි පත්තිනි දේවාලේ පෙරහැර කරලා දෙමාසයකටත් වැඩිනේ. තාමත් වැස්ස නෑනේ. ඔව් ඉතින් වැස්ස නැතුව ආයතරක් නෙවෙයි. මේ එක එක වසංගතවලත් අඩුවක් නෑ නේද? ගමේ කට්ටිය එක්කලා ගම්බාර දෙයියන්ට මේ අයියේ නායක දෙයියන්ට මේ මංගර දෙයියන්ට හැම දෙවි කෙනෙක්ටම දේව පූජා පෙරහැරක් කරනවා. ඉතින් අපි පත්තිනි මෑණියන්ට කීවට තාමත් වැස්ස නෑනේ. අපි ඉතින් අනිත් దేవතාවුන් වහන්සේලාටත් කියලා බලන්න එපාය නේද? ඒක හොඳයි අයියා ඒක හොඳයි. මෙයා ආපුවම මම මතක් කරන්නම්. දඹ හේනේ බෝධිය ළඟ තමයි පෙරහැර කරන්නේ අපි. ආ මිනිස්සු ඇවිත් මල් පැල හදලා වැඩ කරගෙන යනවා. පෙරහැර බදාදා උදේ ඊට කලින් එන්න කියන්න හොඳද? හොඳයි අයියා හොඳයි අයියා. මම පණි උදේ කියන්නම් අයියේ. මේ මේ දෙල්ගහ ළඟින් පහලට බහැලා මේ මේ පැත්තෙන් ගියොත් වෙලමැද්ද පාරට කික්කයි. ආන්න නංගි මේ සුද්දා පුලෑ පින්හා මිලෑ ගෙවලුත් ඒ පැත්තේ නේද? ආ ඔව් අයියා. ඔව් මේ ඒ පාරේ මුලින්ම හමු වෙන ළඟ අර ගෙවල් දෙක වරදින්නේ නෑ යන්න යන්න. හපා පල්ලමුකු බයින්ට තියෙනවා. බෑලා දකුණට ඇරිලා යනවා ඒ හරිනම් යන්න එච්චර අමාරු නෑ අර අර කවුද අම්මපා වෙදිකාරයා නේද කතා කොල්ල බලමුකෝ මලේ මලේ ඔහොම පොඩ්ඩක් ඉන්නකෝ මලේ ආ පොඩ්ඩක් ඉන්නකෝ මම මේ පල්ලෙවත්ත කොටස ඉවර කළා විතරයි හැම ගෙදරකටම පෙරහැර ගැන කීවා හැබැයි ඉතින් මිනිස්සු ආන්නේ කොහොම පත්තිනි පෙරහැර කළා වැඩක් වුණාද? ගම්බාර දෙයින්ට පෙරහැර කළා වැඩක් වෙයිද කියලා. පල්ලෙවත් ඒ විතරක් නෙවෙයි. මේ මුවන් පැලැස්සේ මහා බැද්දේ වුණොත් ඔය කතාවම මටත් කිව්වනේ. දෙයියන්ගේ වැඩවලදී විතරක් කට වරද්ද ගන්න නම් එපා. ඕම කට කැඩිච්ච කතා කියන්ටත් එපා කියලා මං උන්ට කිව්වා මලේ. මේ එනකොට මුවන් පැලැස්සේ කොතනකවත් වතුර නැහැ. ආරච්චිල පහලගම් යූර තහනම් කරපේකටත් මිනිස්සු හිත යටින් තරහයි. දැනට වතුර ගන්න තියෙන එකම තැන ගම් යූර බව හැබෑව. ඒ කියලා ඉතින් ඉංග්‍රීසි ආණ්ඩුව රෙගුලාසි වලට අනුව ඇලදොල ගංගා ගම් යූරු කපලා කොටලා විනාශ කරන්න මිනිසුන්ට ඉඩක් දෙයිද බං? ඒකනේ ඔය කුමුග්ගායේ විශාල සානමක් මේ ගහලා තියෙන්නේ. හ්ම් කතා කර කර ඔහොම යන්. මේ බණ්ඩිරාල්. ලස්සනට තිබිච්ච මුවන් පැලැත්තට මේ කැලෑවට කැලෑවේ ගහකොළ වලට වෙලා තියෙන මේ මහා වින්නැය බලාපංකෝ. තේරම ඉපල් කූරු වෙලා මුළු කැලෑවම නියගෙට මේ තර වෙලා බං පිච්චිලා ගිහින් වගා පාළු වෙලා. පපු හොස් ගාලා යනවා බණ්ඩිරාලේ. මොනවා කරන්නද? ගම්බාර දෙයියන්ගේ පෙරහැරත් අපි කරලා බලමු. මිනිස්සුත් නියගෙයි වසංගතෙයි හඳ බාරහාර වුණා. පත්තිනි පෙරහැර කොලා, හේන් කුඹුරු ආරස්සා කොලා, කිරියම්ම දානේ දුන්නා. කංකාරි මඩු කොලා ඒත් ඉතින් මිනිස්සු මේ තැන වැටිලා ඉන්නේ හරි අමාරුවෙන් මලේ. එක එක දේවල් කළත් පළක් නැහැ. ඔළුවට එක එක කල්පනා එන්නේත් මේ වෙලාවේ තමයි. ඔය මම්බ වුණා කියලා කියන්නේ දැන් මුවන් පැලසව මම්බ වෙලා. <laughs> කවුද බං අර යන කෙල්ල? අර අම්මා කෙනෙක් එක්ක. කෝ බලන්ට ඇහැ පේන්නෙත් නෑ බන් දැන් මගේ. උඹට දැන් ඉතින් 60 ඇඳිරියනේ. ඔය කවුරුත් නෙවෙයි මුවන් පැලසේ මහ පුලේ අම්මයි ගෝමරි කෙල්ලයි. දෙවියෝ සාකි ගෝමරි. කෙල්ල උස මහත ගිහිල්ලා හැඩලැඩ වෙලා අඳුර ගන්නත් බෑනේ. දැන් ඔහේ ඕනෑ දේවාලෙක ගියේ දෙම්බන් උ. ඔය වෙරළු ගහ ළඟින් උඩට නැගපුවාම කෙටි පාරේ අපිට යන්න පුළුවන් රාලහාමිලගේ වලව්වට. වලව්වට ගිහිල්ලා අපි කියමු උඹයි මායි දෙන්නම ගෙවල් ගානේ ගිහින් ගම්බාර පෙරහැර දැනුම් දුන්නා කියලා. හ්ම්. එච්චරයි ඉතින් වැඩ ටික මුවන් පැලේ අනිත් අයට ඉසිසිසෙලා ඕම නැවතියන් ඕම නැවතියන් බලෝ කීවනම් තව ඩිංගින් මගේ කකුලට පෑගෙනවා යකෝ පොලොන් තටියේ උඹේත් වෙලාම හොඳයි සතා සර්පියොත් වතුර හොය හොය යනවා ඇති ටික පාර බලාගෙන යම්බන් මොකද්ද මේ තහනම් නියෝගය මුවන්පැලස්ස ප්‍රදේශවාසීන්ට මේ දිනවල පවතින නියඟය නිසා ජලය ලබා ගැනීමට උඩුගඟේ ගම් යුරුවල බලවල් හාරා ලින්කපන බවට මහා ඒජන්තවරයාට තොරතුරු ලැබී ඇත. එම නියෝගයේ කඩකර 80 අයට දණ්ඩ නීති සංග්‍රහයට ප්‍රකාර දැඩි දඬුවම් පමුණුවන ලැබේ. මේත කොළඹ ඉංග්‍රීසි මහා මොකක්දයි ඔය ඕනිකමින් කියවන දැන්වීම ආ බුදු අම්මේ කාගේද මේ මිහිරි කටහඬ ගෝමරේ නංගිනේ කොහොමද මෙතෙන්ට කඩාපාත්තුනේ ඈ කිරියම්මා එක්ක මූදි මාමලේ ගෙදර ආව ගමන් ආ කෝ දැන් කිරියම්මා මූදි මාමලේ දිහැ කිරියම්මා කීවා අයියටත් අපිත් එක්ක යන්ටින්ට කියලා නංගිත් එක්ක කතා කරන්ට හිටියට අද මේ මොහොතේ මෙහෙම තනි පංගලමේ කතා කරන්න ලැබෙයි කියලා මම නම් හීනෙකින්වත් හිතුවේ නෑ. අයියේ අපි දෙන්න තනි පංගලමේ මෙහෙම කතා කරනව කවුරුත් දැක්කු? <laughs> අන්න සපුමල් ගෝමරී බඳින්න යනවා කියලා මුවන් පැලස පුරාම කට කතාවක් යයි. අනේ අයියේ. අයියා එහෙම කියනකොට මගේ පපුවක් ඩඩක් ගන්නවා. ආ ඔය ඇත්තටමද කියන්නේ? හ්ම්. මම චුට්ටක් කන තියලා බලන්නද? ආ කොහාටද? ඔය දැන් ඩඩක් ගන්නවා කියපු තැනට. සතු මල් අයියා නානි හරිම නරකයි. හරිම කතා තමයි කියන්නේ. <laughs> හොඳට හිතීවි. මේ අපි දෙන්න කතා කර කර ඉන්නවා කදිර මාමාරි අසෝනන්දාරි දැක්කොත්. සතුමලී ගෝමරි දැන් බැඳලා කියලා මේ මුවන් පැලැස්සේ ගයක් ගයක් ගානේ පතුරවයි. ඈ? එතකොට මොනවා වෙයිද නංගිට? මොකක් වෙයිද? ලැජ්ජාවේ පණයයි. පණයන්ට නම් දෙන්නේ නැහැ ගෝමරි නංගි. හිතනවාද මේ සප්මල්ල අයියා නංගිගේ පණ යනකම් බලන් ඉඳී කියලා? හ්ම්? හොඳයි. අයියා කියන්නකෝ බලන්න මොකද කරන්න කියලා? මමද? මම කරන්නේ කටට කට තියලා නාහයට හුස්ම පිඳිනවා. කාගේද? කාගේද ඉතින් පණ යන එක්කෙනාගේ විසක්. හෝ. එහෙමනම් ඉතින් පණයන්ට කලින් පැනලා දුවන්නයි වෙන්නේ. හා නංගා, ඔන්න කිරියම්ම එනවා. මේ ළඟාගේ මූණ රතු වෙලා ජම්මු ගෙඩිය වගේ. ඒක තමයි. අයියා එක එක විහිළු කරලා කිරියම්මත් දැන් මොනව හරි හිතයි. මේ අන්න කිරියම්ම නංගිට කතා කරනවා වගේ. යන්ට යන්ට. හා මම මෙතන ඉන්නම් ගෝමලින් නගා යන්න. අනේ අයියේ. කිරියම්ම කතා කළේ අයියටත් එක්කනේ. අනේ ඉන්නකෝ අයියා. හොඳට හිටි. කිරියම්මට කියන්න වෙන දවසක ගෙන්නම් කියලා. අනේ අයියේ. අද මුවන් පැලස්සේ රංගපෑම් ආරච්චිලා විජේරත්න බරකාගොඩ මණිකේ ශීලා පර්ණමානගේ වෙදිකාර්යා කමල් ගමගේ බණ්ඩිරාල සෝමසිරි චන්ද්‍රසේන හීනෙතනා ප්‍රියන්තිනී යහම්පත් ගමගේ ගෝමරි දිල්කා විමර්ශනී හඳුවල සපුමල් රෝහණ සිරිවර්ධන නාද ශික්ෂණය ජයන්ත චන්දලාල් කලාශූරී මුදල් නායක සෝමරත්නයන් ගුවන් විදුලියට ලියන මුවන් පැලැස්ස නිෂ්පාදනය නන්දා ජයමාන්න